මීට කලින් සති දෙකක් සතියකට පැය ගානේ භාස්පතින්දා මේ සඳහා ගත කරලා තියෙනවා. අපි ගිය වතාවෙත් මේ ඉදිරිපත් කරපු පාලි වාග්මාලාව මාතුකාවසෙන් තබා ගන්න යෙදුණා. ඒ අනිකුත් සූත්‍රය වලට වඩා මේ සතිපට්ඨාන සූත්‍රයේ වෙනසක් ඉදිරිපත් කිරීමේ වෙනසක් සර්වඥන් වහන්සේ පෙන්වනවා. ඒ සූත්‍රයෙන් නැත්නම් ඒ සූත්‍රය අරංගෝ කරුණ වලින් එහි යෙදී ගත කරන්නාට ලැබෙන්නා වූ ආනිසංස කොටාසි ප්‍රතිඵල කල්ැතිවම දෙන හැරපෑමක් මේක මේ අසන්නාගේ ඇදහිීම සද්ධාව උනන්දුව කුසල ඡන්දය වැඩ කිරි වැඩි කිරීම සඳහා කරන එක ක්‍රමයක්. එහිලා සර්වජන් වහන්සේ මුලින්මත් සරලවමත් ඉදිරිපත් කරන්නේ මේ සත්‍යාගයේ විසුද්ධිය කියන එක. ඒ කියන්නේ අපේදත් විවිධ පැති වලින් තේරුම් ගත්ත ප්‍රමාණයට බොහෝ දෙනා මේක බහුවචනෙත් තේරුම් ගන්නවා සමහර වෙලාවට මේක ඒක වචනෙන් තේරුම් ගන්නට සිද්ධ වෙනවා මේ සත්‍යාගේ විසුද්ධිය කියලා මේ සතිපට්ඨානි කිය කියා හිටියට හෝ එහෙම නැත්නම් ඒක වෙන භාවනාවෙන් තොරව වෙන ක්‍රම වලින් පරිහරණය කළාට බොහෝ දෙනාගේ විසුද්ධියක් සිදුවීමකට වඩා ඒ අදහස් කරගන්න තියෙන්නේ මේ බණ අහන බණ කියන අපි මේ සතර සතිපට්ඨාන නැත්නම් සතිපට්ඨාන සූත්‍රයෙන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන ප්‍රතිපත්ති ක්‍රමය ප්‍රතිපත්ති මාර්ගය අපතුලින් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තොත් අන්නේ සම්පතන් ඒ ක්‍රියාත්මක කරන එක එකනා තුල මේ කියන විසුද්ධිය බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම නැතුව සරුවචන් වහන්සේ කුරු රට කම්මාස ධම්ම නිගමේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කළයි කියලා ලෝකේ විසුද්ධියක් ලෝක සත්‍යයේ විසුද්ධියක් උනේ නෑ. ඒම ගුඪ භාවයක් එහෙම මේ গুপ্ত ධර්මයක් මේක ඇත්තේ නෑ. මේ ඒකාන්තයෙන්ම සූතමේ වශයෙන් මේක අහලා දැනගෙන චින්තාමේ වශයෙන් මේක ගලපලා ආත්ම තේරුම් අරගෙන භාවනාමේ වශයෙන් ක්‍රියාවට නගන කොටයි ඒ විසුද්ධිය සිද්ධ ඒක නිසා භාවනා කරන පිළිසකට සතිපට්ඨාන සූත්‍රය අහනකොට ලොකු කුසල ඡන්දයකට හේතු වෙන සද්ධාවකට හේතු වෙන. අපි දැනටමත් මේ බැසී රැකගෙන ගත කරනවා නේද කියලා. ඒ වාගෙම තමයි එවැනි කටයුතු කරනැත්තෝ මේ කාණික කායට කියා දීමට හෝ එහෙම නැත්නම් අනිත් අයගේ විමුක්තියකට හිත යොදනවා නම් කරුණා කරලා මතක තියාගන්න ඕනේ ඒක තමන්ගේ විමුක්තියට තමන්ගේ විසුද්ධියට බාධාවක්. ජනතා විමුක්තියක් හෝ වෙන පොදු ජන විමුක්තියක් හෝ කල්පනා කිරීමේ සතිපට්ඨාන යෝගාවචරයට බාධාවක් බව විශේෂයෙන්ම ආධුනික සතිපට්ඨාන යෝගාවචරයට බාධාවක් බව මේ පදේම දාලා තේරුම් ගන්න. ඒක අර මුල් පාලි පාඨයේ ඒ ආකාරයෙන්ම දැනෙන්නේ නැහැ. ඒක හිත යොදා බැලිය යුතු. Tamange විමුක්තියට හේතු වෙන ආකාරයේ ධර්මාන්වයට කල්පනා කල්පනා කළ බලනකොට ගත යුතුය. ඉතින් ප්‍රධානම කාරණාවක් මේ විසුද්ධිය තමයි නමුත් ඒක අනුන්ගේ විසුද්ධියක් වාට පත් වුණොත් ඒක අප්‍රධාන කාරණාවක් වෙනව නෙවෙයි ප්‍රධානම විරුද්ධවාදියා බවට පත් වෙනවා. ඒක සතිපට්ඨාන යෝගාවචරය අපිට පැහැදිලි කරගන්නවා. ඊගාට ශෝක පරිද්දවාන සමතික්කමායි කිය ඊටාම දුකට දුම්නසටපත් වෙච්ච කෙනා කියා පාන ලෝකේ තඳා අන්ධහර පාන ක්‍රමේ තමයි අඬනවා ලතවුල් දෙනවා ඒවත් ඔක්කොම නැති කරන්න පුළුවන්. ඒකට අපි අර පටාචාරාවගේ වගේ ඉතාම දුකටපත් වෙච්ච ලෝක පැත්තෙන් බලනකොට ඥාති විශ්ෙන්ටපත් වෙච්ච කෙනාටත් ඒ නිර්වත්‍රේ නමුත් මේ වාගේ ධර්ම සභාවකට කඩා වැදිච්ච ඒ ක්‍රියාවට සරුවචන් වහන්සේගේ පළවෙනිම ප්‍රතිචාරය වුණේ නැගණියනි සීයල වහගන්න කියන එක. මේ තියෙන අවුල් වියවුල් ව්‍යසන උමතු ගති, නිර්වස්ත්‍ර ගති, සමාජ විරෝධී නැත්නම් සමාජයේ විසින් විවිධ විදියට පාලන ගති ඔක්කොම සංකරච්චල මැද්දේ සරුවචනාංශිකේ නංගි නැත්නම් නැගිනිය නිසියලා ගන්න කියලා. ඒකේ සරුවචනාංශිකේ විශේෂ විධානයක් හෝ ආශිර්වාද ගැනීමක් නෙවෙයි. ඊ කාන්තාවට ඒ වෙලාවේ සතිය තිබුණා. සතිය පිටවා ගන්න පුළුවන් ශක්තිය තිබුණා. පිහිටෙව්වා. එතනදීම අර ඔක්කොම ශෝක පරිදේව සම්පූර්ණයෙන් බියලී ගියා නෙවෙයි. නමුත් සෝවාන් මාර්ගයේ ලබන ධර්මත වාග්. ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම ඇඳුම් දෙඩු මේ කිසాగෞතමී වගේ කෙනෙකුට ඒ අඬා අඬා තමන්ගේ මලමිනිය පුතාගේ මලමිනිය ඇවිද අරකොට මතු කරලා දුන්න කාරණාවයි. මරණානුස්සතිය. පුළුවන් වුණා ඒක නැතර කර ගන්න. ඊගාට දුක්ඛ දෝමනස්ස ඒ සම්පතිය අමිතිවරය වගේ දුම්නසටපත් වෙලා ඉන්න කෙනාට සරුවචනද පැහැදිලිව පෙන්ලා දුන්නා ඒ ගිය දේ යන්න ආරින්නේ. ආකුණේ ඉඳලා තියෙන දේවල් අතහැරලා දාන්න මධ්‍යස්ත වෙන්න බෑ. මේ මධ්‍යස්තයත් ආ උදේ පිළිබඳව අල්ලාගත්තේ නැති හිතකින් බලන්නේ. මෙතනත් මේ සතියටමයි ආරාධනාව. නැත්නම් සතිපට්ඨානෙටමයි ආරාධනාව. ආනේ ක්‍රියාවලියන් මේ ශෝක පරිදේ වලින් පීඩිතව දුක් දුම්නසකින් පරිතව ගත කරද්දිත් මේක ওই කැපී පෙනෙන චරිත කීපයක් ඔය සරුවත් සරුවත් වහන්සේ ජීවමාන ධර්මාන කාලදිම සිද්ධ වුණා. ඒකේ හොඳ ආදර්ශ ගන්න පුළුවන් යෝගාවචරයට. ඒ නිසා මේ ඥාති වියසන, එහෙම නැත්නම් වස්තු වියසන, එහෙම නැත්නම් ලාභ සත්කාර වල අඩුපාඩුකම් වීම නිසා ඒ වෙලාවේ සතිපට්ඨානේ බහා තියලා. මේ දේවල් සඳහා ගත කිරීම ලෝකානුකම්පාවක් ජනතා විමුක්තියක් කියලා හිතනවනේ ඒක යෝගාවචරයාට සතිපට්ඨාන යෝගාවචරයාට නොගැලපෙන වසවිෂ වගේ දෙයක්. ඒකාන්තයෙන්ම තමාගේ ශෝක පරිදේව දුක් දුම්නස් නිවා ගැනීමට මේක පාවිච්චි කරන්න ඕනේ. ඒ පාවිච්චි කරලා ඒ පටාචාරා වගේ හෝ ඉසాగෝතමී වගේ හෝ සම්තති මහයමතිවරයා වගේ හෝ තමාගේ පැහැදිලි න්‍යාය අධිගමයේ මේක සඳහා ගත යුත්තා වූ ආර්ය අෂ්ටාංග මාර්ගය කියනා වූ එකම මාර්ගය තවත් පැත්තකින් කියනවා නම් මධ්‍යම ප්‍රතිපදාව කියලා මේකට කියන්න පුළුවන්. මේ මාර්ගය අවබෝධ කිරීමට සමාකරා එන්නා වූ සෑම අරමුණකටම මේ සතිපට්ඨානෙ සතිය මනාකොට පිළිපදවීම. පුරුදු කිරීමෙන් අමුතුම න්‍යායක්. මේ ලෞකික විෂයන් තුල උගන්වන්නේ නැති අනවබෝධය නැති කරන එහෙම නැතු අවුල වියවුල ඇති කරන නෙවෙයි අනවබෝධය නැති කරන අමුතුම න්‍යායක් ඒ න්‍යායට ස්ත්‍රී උනාය කියලා හෝ පුරුෂ උනාය කියලා හෝ ලාභයක් වාසියක් නැහැ පාඩුවක් නැහැ ඥාති විශේෂයටපත් උනා කියලා හෝ නැහැ කියලා හෝ ලාභයක් හෝ පාඩුවක් නැහැ වස්තු විශේෂයටපත් උනා හෝ කියලා හෝ නැති උනා හෝ කියලා හෝ ලාභයක් පාඩුවක් නැහැ සෑම දිනාටම සම මට්ටමක් තියෙන මේ සතිය පිළිවීම සම්බන්ධ. අපි සාමාන්‍යයෙන් මේ තොරණක කතා වස්තුවක් විදිහට පෙන්වලා තිනකොට මේ පඩාචාරාවට හෝ කිතාගෝතමයට වෙච්ච දේ නොමිය යුක්තක් අභග්යක් වාසනා වාසනාවන්ත සංසිද්ධියක් වශයෙන් තමයි අපි දකින්නේ අපි පඩාචාරා වෙනුවෙන් අපිත් අඬනවා. නමුත් ඒක තමයි පටාචාරාවට සරුවචන් වහන්සේ දැක ගන්නට, ධර්මයේ දැක ගන්නට, සංඝ පරපුරට ඇතුල් වෙන්න කෙටිම මාර්ගය වුණා. ඒක නිසා ඒක පටාචාරාවට වාසියක් වුණා. නමුත් අපි හිතන්න නරකයි. අනේ අපේ අම්මට පටාචාරාවට වෙච්ච දේ වේවා. එතකොට අම්මට නිවන් දකින්න පුළුවන් වේවා කියලා මෙහෙම හිතන එක මහා භයානකයි. කාට හරි දුකක් පාටවලා, දුකක් ප්‍රාර්ථනා කළා, දුකක් පණවලා ඒ තුලින් සත්‍ය අවබෝධ වේවා කියලා හිතන එක අසාධාරණයි. ඒක අපේ අපේ අපවත්ිත සාන්තුම දක්වා තුනා කාටවත් ශ්‍රද්ධාව ඇති කරන්න උනන්දු වෙන්න බෑ ඒක භයානකයි කියලා. ඇතිවෙච්ච සද්ධාවෙන් ඇතිවෙච්ච දුකෙන් සද්ධාව ඇති කරගන්න ඇතිවෙච්ච සද්ධාවෙන් න්‍යාය මාර්ගයේ මතපල දෙනවා කියන එක එකක්. නමුත් මේ වගේ දේවල් වේවා කියලා හිතන්න නරකයි. ඒ වගේම තමයි එහෙම වෙච්චියත්ෝ දැකලා ඒත්ෝ මාර්ගයෙන් Taman කරපුත් ඇති දන්නේ නැති සතුටට උගන්වනවා නම් ඒකත් අවස්ථාන වාදයක්. ඒ නිසා මේ දෙකම නෙවෙයි මෙතන ගත යුත්තේ Taman කෙරේ කොහොමඩක්වත් අටාචාරාවේ මට්ටමට හෝ දැයිට වැඩි අඩු මට්ටමකට හෝ නිතරම දුක් තොම්නස් ශෝක පරිදේව විවිධ අරමුණු මාර්ගෙන් ඇහැ කන දිව නාසය කය හිත මාර්ගෙන් ගලායන මේ සෑම අරමුණකටම සතිය පිහිටුවේ මාර්ගයෙන් මේ මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය න්‍යාය පිළිබඳව පරිචය ඒ පරිචය ඒ පුද්ගලයාගේ ආස්වේ නිස්වේ සම්පත් වල හැටි හැටියට රුචි අරුචිකම් වල හැටි හැටියට ආධ්‍යාසයේ හැටි හැටියට වෙනස් වෙනවා. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රය අංග සම්පූර්ණ ධර්ම කොටාසයක් ධර්ම පන්තියක් ගෙන හර බෑවට එක රාගය අධික චර්යාට සතිපට්ඨානෙ ඔක්කොම කොටස් අවශ්‍ය කරන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරලා තියෙන්නේ තමන්ගේ ගැතේ ලියා ගන්න පුළුවන් කොටස පමණයි. ද්වේෂ චරිතයට සම්පූර්ණ කොටාශය කියලා ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම මෝහ චරිතයට සම්පූර්ණ කොටාශය කියලා ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඉගෙන ගන්නතර පාඩුවක් නෙවෙයි. නමුත් ඔය යෝජනේ සලකලා බලනකොට මේ සතිපත්තහන සූත්‍රය ඉදිරිපත් කළ තියෙන පුදුම අපූර්ව තාලයකට විශ්මිත තාලයකට ඒ මේ මූලික කමඨහනක් දිගේ වැඩ කරගෙන යනකොට Tamange චරිතයට අදාළ තාලෙට න්‍යාය පහළ වෙනවා. දැන් සරුවඥන් වහන්සේට මේ සතිපත්තහන පිළිබඳව නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳව උබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුංගද පාසි ඥානං උදපාදී ආදි වශයෙන් සෑම සීල සත්‍යයකටම සාධාරණ වෙන සාරවත්‍යතාඥානින් පහළ වුණා. එනිසා උන්වහන්සේ වෙත පැමිණෙන විනීය ජනතාව ඕනම කෙනෙකුට නොපැකිල අභීතව වික්තව ප්‍රතිබලව උත්තර දෙන්න පුළුවන් ශක්තියක් උන්වහන්සේට තිබුණා. නමුත් එච්චරම ශක්තියක් සාරිපුත්‍ර සාංශ තිබුණේ ඊට අඩුයි ටිකක්. ඒකත් අඩුයි මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට. ඊටත් අඩුයි අනිකුත් මහා ශ්‍රාවකයන්ට. ඊටත් අඩුයි රහත් උතුමන් වහන්සේලාට. ඒ වාගේ තමයි මේක බහගෙන බහගෙන යන්නේ. එතන සතහන් කරන්නේ මේ Taman වෙත පැමිණෙන ලෝක සත්‍යය විශේෂයි. නමුත් Taman භාවනා කරන අපි එක එකනේ කල්පනා කරනකොට තමන්ගේ අත්තා වූ චරිත ලක්ෂණය මොකද්ද? ඒ චරිත ලක්ෂණයට අනුව මේ න්‍යාය පාදා ගන්නවා කියන එක බොහෝම කෙටි වැඩක් වෙන්නත් පුළුවන් පටලවා ගත්තොත් සර්වඥතා ඥානය ලැබෙන කටත් වැඩි මහන්සි වෙන්නත් ඉඩ තියෙනවා ඒත් නොලැබෙන්නත් ඉඩ තියෙනවා ඒක නිසා මේ න්‍යාය කියන එක බණ අහන බණ කියන එක එක්කෙනෙක් ලබා ගන්නා ක්‍රමය වෙනස් තමන්ගේ චරිතෙට තමන්ගේ රුචි අරුචිකම් වල හැටියට තමන්ගේ ශ්‍රද්ධා විරිය ආදී ඉන්ද්‍රිය ධර්ම වල හැටි හැටියට තමයි මේ න්‍යාය පහළ වෙන්නේ ආ මේ නිසා මේ සති කියන අතිපට්ඨානේ මූලික තේමාව කොඳුයට පෙළ සතිය මුල් කරගෙන යනකොට මේ සතිපට්ඨාන වගේ බරසාර ගැඹුරු දෙයකටත් වඩා හුදු සති චෛතසිකේ විතර කරනකොට වෙත පැමිණෙන ඉදිරියට ඉදිරිපත් වෙන දේ පිළිබඳව සතිමත් වීම කියන මේ කෙටියෙන් සඳහන් කරනකොට ඒ තුලින් අපට පුළුවන් වෙනවා මේ න්‍යාය කියන එක හැම චිත්තක්ෂණයකම පෝෂණය කරන්න විවිධාංගීකරණය කරන්න කරගෙන කරගෙන යනකොට ඒ පුත්කලයා තුල හැම මොහොතකම පිං වැඩෙනවටත් වඩා කුසල කුසලතාවයක් වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ සතිපට්ඨානය කියන එක ඒකෙමුත් තව සාර කරලා ගන්නවා නම් පෙරලා ගන්නවා නම් සතිය කියන එක මුලමැදාග කියන තුන් ස්ථානෙටම ගැලපෙනවා. ශාසනයේ ආදි කල්යාණේ මධ්‍යේ කල්යාණේ පරිෝසాన කල්යාණේ කියලා සරුවචනන්සේගේ ධර්මයේ සඳහන් වෙන උන්වහන්සේගේ ධර්ම ඒ වගේ මුලැමැදාග කල්යාණ ධර්මයන්ගේ මංගල ධර්මයන්ගේ සමන්විතයි. ඒ නේකාතිය මේ සතිය කියන. ඒ නිසා මේ න්‍යාය අධිගමනය කියලා කිව්වහම සර්වඥාන්සේ අධිගමනය කරා වූ ඒ සර්වඥතාඥාය අපට අවශ්‍යත්වය කරන්නත් බෑ. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ අපේ මේ සංසාර ගැටේ ලියා ගැනීමට අවශ්‍ය කරන ප්‍රදේශයේ තේරුම් ගැනීම. ඒ තේරුම් ගැනීම තුලින් ලෝක සත්‍යයක් සත්තු සංඥාවෙන් අපිත් සමග සමග නිසා සම නිසා අපිට අනික් අත්තන් එක හදා බෙදා ගන්න පුළුවන් තත්ත්වයකට එන්න පුළුවන් නමුත් අපිට සර්වඥතා ඥාණය ලැබෙන්නේ නෑ. ඒ ලැබෙන හැම කෙනාටම අපිට උත්තර දෙන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා අපි භාවනාවට අතිපටාණ්ඩ අතිපටාණ සූත්‍රය ඉගෙන ගන්නට පෙළඹෙනකොට මේකේ රාමුව මේ ආකාරයෙන් තේරුම් ගන්න. මේ න්‍යාය අධිකමේ කරන්නේ නැතුව නිබ්බානස්ස සත්‍ය කියායකේ නීගාව මට්ටමට යන්න බෑ. ඒ න්‍යාය Taman විසින් සංශේෂණය කරගත යුතුයි. මගේ චරිතෙට මෙන්න මෙහෙමයි කියලා. නමුත් අද භාවනා ක්‍රම උගන්වනකොට හුඟක් වෙලාවට එකම කර්මස්ථානයක් දීලා ඒ ඔක්කොටම එකම කාලසටහනක් දීලා ඒ ඔක්කොටම එකම ගුරුවරයෙක් ඉදිරිපත් වෙලා ඔක්කොටම එකම මධ්‍යස්ථානයක් හදාගෙන කරනකොට කෙනෙකුට සැක හිතන්න පුළුවන් මගේ චරිතෙට එහෙම නැත්නම් මගේ රුචි අරුචිකම් වලට ඒක ගැලපෙනවා සැකයක් පහළ වෙන්න පුළුවන්. නමුත් ඒ සූත්‍ර පිටකයේ හොඳට විස්තර හොයනකොට මේ ආනාපාන සති සූත්‍රය කියලා එකක් තියෙනවා මධ්‍යම නිකායේ. හොඳ විතරයිකා මධ්‍යම ප්‍රමාණය විතර වෙලා තියෙනවා. මේ සූත්‍රය හොඳට පැහැදිලි කරලා තියෙනවා මේ හුදු ආනාපානිය කියලා. මේ සතිපට්ඨාන සූත්‍රයේ විස්තරක් විස්තර කරලා තියෙන 21 කමඨහන් වලින් එක කමඨහනක් විතරයි. ආනාපානිය කියලා කියන්නේ සතිපට්ඨානෙකේ පත්‍රාණ හතරෙන් සතිපට්ඨානෙකුත් නෙවෙයි. ඒනොත් කමඨහනක් විතරයි. නමුත් ආනාපාන සතිය වැඩිවීමෙන් හත් වෙන ආකාරය දක්වාම යන්න පුළුවන් බව මේ ආනාපාන සූත්‍රය සඳහන් කරලා තියෙනවා. ඒක සතිපට්ඨාන කොටාසයක් භාවිතා කරලා වැඩිවලට යන්න පුළුවන් බවත් සංයුත්නිකාය සංඥාම් සූත්‍රය සඳහන් කරලා තියෙනවා. තව සමහර තැන්වල සඳහන් කරලා තියෙනවා එක් එක් සතිපට්ඨාන භාවනා කිරීමෙන් සීක තත්වයටත් අතර සතිපට්ඨානෙ වැඩිවීමෙන් අරියත් තත්වයටත් යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අර පොදු භාවනා මධ්‍යස්ථානවල මේක හොඳට තේරුම් අරගන්න ඕනේ. පොදුවේ උගන්නේ කර්මස්ථානයක්. පොදුවේ දෙන කාලාපහන. පොදුවේ දෙන ආහාර, පොදුවේ දෙන අනිකුත්තේ සීනාසන මේ ආදී දේවල් වලින් බලාපොරොත්තු වෙන්නේ ඒ යෝගාවචරය ගඟට තල්ලු කරන එකයි. නැත්නම් සෝතාපන්න තත්ත්වයට පත් කරන එකයි. පත් කරාට පස්සේ ඒ යෝගාවචරයට අර කාලසටහන් Tamanට සුදුසු තාලයට සකස් කරගෙන ඒ සප්පාය කරු සලසාගෙන විවේකී වාරිත වඩා ගුරුවරයාගෙන් යම් ප්‍රමාණයකට දුරස්ත වෙලා කරගෙන යන්න ඉඩ තියෙනවා. ඒ නිසා එවැනි මධ්‍යස්ථාන වලින් බලාපොරොත්තු වෙන්නේ අඩුම ලන්සුවට මූලික ඇතුල් වීමට දොර විවරණය කළා දීම. ඒ නිසා සැකයි ගන්න නරකයි මේක සතිපට්ඨානයක් හෝ නැත්නම් එකම සතිපට්ඨානයක ලාගන්නේ නැහැ. එකම කර්මස්ථානයක් වැඩිීමේ අපි සතිපට්ඨානයේ මඟ හරිනවාද? එහෙම සැක හිතන්න ඒ සූත්‍ර ඔයලා බලනකොට සැකයක් කරන්න ඉඩක් නැහැ. නමුත් අතර සතිපට්ඨානයේ විතර කරන්ට මේ න්‍යාය පිළිබඳව කතා කරනකොට සරුවචන් වහන්සේ පෙන්නලා දෙනවා මේ හතරම සරුවචන් වහන්සේ තේරුමක් නැතුව ප්‍රකාශ කළා නෙවෙයි මේව හතරම එකතු වුණාට පස්සේ අර ජාඩියට මූජි කිව්ව වගේ ඔක්කොගෙම පුදුමාකාර ගුණයක් ඇති කරලා දෙනවා. ඒකට බොහොම සරල උපමාවක් වෙන්නලා දෙන්නේ අතරමං හන්දියක <clears throat> සිවිතිකෙන් පැමිණෙන රත අතරමං හන්දිය පහු කරගෙන වේගෙන් ගමන් කරන නිසා මැද මැද්දාවේ අතරමං හන්දිය මැද්දාවේ දූවිලි ඉතුරු වෙන්නේ නැහැ කියන්නේ. ඒ අතරමං හන්දිය එක පාරක් නම් දිගටම පාවිච්චි වෙන්නේ අනිත් පාරවල් දෙකෙන් එන දූවිලි මැද කොච්චි පීලි දෙකට දෙපැත්තේ රොක් වෙන්න වගේ එකතු වෙනවා. නමුත් ඉතුරු හන්දි දෙකක්, ඉතුරු පාරවල් දෙකක් විතර පාවිච්චි කරනවා නම් අර මැද එකතු වෙන දූවිලි ටික ඡාතනහට කියලා දානවා. අන්න ඒ වගේ තමයි අපි සෝවාන් වීම සඳහා හෝ එහෙම නැත්නම් ඊට පෙර ආතුලත් ආ වූ විපස්සනා ඥාන පහළ කර ගැනීම නිසා හෝ නැත්නම් ඊට කලින් ඇත්තා වූ ධානයක් ලබා ගැනීම හෝ කටයුතු කරද්දී ගොඩක් දූවිලි තව දෙපැත්තේ තියෙනවා. නමුත් පාරේ අපිට අපි යන දිහාවට යන්න පුළුවන්. අනිත් පැත්තට යම් පාර සුදුසු මදි ගිහිල්ලා වාහන ගිහිල්ලා පඩම් වෙලා නැහැ. නමුත් ඉදිරි වැඩ කරන යනකොට ඒ නිසා එව්වා නැවත සල්කා බලන්න වෙන එක මේ වාගේ සාරභෞම භාවනාත්ම වල ඇති. ඒකට ඉඩ තියෙනවා. ඒ නිසා එක භාවනා ක්‍රමයක් පිම්බීම හැකිලිම ගන්න ආනාපානිය ගන්න බුද්ධානුස්සති වශයෙන් ඒක එකක් අරගෙන යනකොට පැහැදිලි විවරයක් ඕන දෙයකට යන්න පුළුවන් ප්‍රවිෂ්ඨයක් මේක තුල තියෙනවා. මේක පිළිබඳව මේ විත්තර රුචි සංඛේප රුචි කියලා යෝගාචර කොටාස බෙදෙනවා. රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත කියලා කොටාස බෙදෙනවා. විශේෂයෙන්ම නිතිප්ප කරන කතාවේ උගාවක් විස්තර කරනවා. මේ විත්තර රුචි යෝගාචරය අතර සුත්තමේ ඥානයේ වශයෙන් මේ විස්තර අහනකොට අහනකොට ලොකු සද්ධාාවක් පහළ වෙලා ඒ තමන්ගේ වැරදි දීවර ධර්ම අයින් කරන ක්‍රම ක්‍රමයෙන් පැහැදිලි කරගෙන මාර්ගයේ දිගු වෙනවා. ඒ නිසා එවැනි කෙනාට සතර සතිපට්ඨානෙම හදාරන තාකල් ගන්න දේවල් තියෙනවා. ඒ මොකද හිත බොහෝම කැමැති මේ පුංචි පුංචි විස්තර හොයන්න. නමුත් සංඛේප රුචි සංක්ෂේපයෙන් වන අහලා ඒක තේරුම් අරගන්න පුළුවන් යෝගාවචරයට අර සාරිපුත්තු ස්වාමීන් දේශනා කළා වගේ මට කියලා දෙන්න මම දහසක් නයින් තේරුම් ගන්නම් කියලා උන්වහන්සේ අර අස්සජී මහරහතන් වහන්සේ ඉස්සරහ අපිට ඉහි මේ පෘථග්ජන විදිහට ප්‍රකාශ කළා. ඒ මොකද මට විවිධාකාරයෙන් ඒ විදිහට ගලපලා තේරුම් ගැනීමේ ශක්තියක් තියෙනවා. එවැනි අත්දැකීම් බොහොම ඩිංගික්කා. බාහ්‍ය දාර්ශනික තාවසර කිව්වා වගේ සාරිපුත්‍ර ස්වාමීන් වගේ ටිකක් සඳහන් කරපුවාම විස්තර වශයෙන් දැනගන්න පුළුවන්. ආනේ ඒ අත්තන්ටත් මේ සතිපට්ඨාන දෙක කොයි දෙකක් ගලපනවා. මේකෙන් මේ මෑත කාලේ මේ සංඛේප රුචි ක්‍රමයට බොහොම පෝර දාපු නැත්නම් ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ කායතත් වගේ භාවනා දරවිරුත් කරපු යුග පුරුෂයෙක් තමයි මහසිදාද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ පොත පැහැදිලිවම මතු කරලා පෙන්වන්න හදනවා. ධර්මදේශනා මාර්ගයෙන් ආදිරිය මතු කරලා පෙන්වන්න හදනවා. මේ එක භාවනා ක්‍රමයක් එක අමතානක් අරගෙන ගියාම පැහැදිලිවම විශාල දොරටු රාශියකට දොර ඇරෙනවා. ආනේකදී හුඟක් සවිස්තර විස්තර කරලා දෙනවා. මේ පිඹීම හැකීම ඒක තමයි උන්වහන්සේ විසින් ලෝකේට හඳුනා දීපු අරමුණ ඒක කරගෙන යනකොට අපි ඒකදී තාමත්ම ගුරුසු වායෝ පොට්ටප ධාතු ආයන පස්සනාවට වැටෙන කොටාසේ තේරුම් අරගෙන යනකොට එහි තුල පහළ වෙන්නා වූ සතිය නිසා නොසිඳ එහිම ඇතුළට கிඳා බහින අතුලාන්තයකට විනිවිදගෙන යනා සතිය නිසා ඒ තුලින් පහළ වෙන්නා වූ පහදිලි දර්ශනය සම්පජඤ්ඤේ නිසා ඒ යෝගාවචරයාගේ හිතේ ඇතිවෙන ඒ පහදිලි දර්ශනය තුලින් අනේකුත් භාවනා නොකලා වූත් අවධානය නොයදුනා වූත් විශාල ධර්ම කොටාසයකට මේ භාවනාමය ඥානයක් පහළ වෙනවා ඒක අර හිත යොදා තේරුම් ගත්තා වූ ප්‍රත්‍යක්ෂ විපස්සනාව නෙවෙයි ඒකට කියනවා අනුමාන විපස්සනාව කියලා ඒ අනුමාන විපස්සනාවට සාරී සර්වඥාන්සේගේ දේශනාව ගලපනකොට ප්‍රත්‍යක්ෂ කළ දෙයක් වාගේ Tamanට හොඳට වැටහෙන්න පටන් ගන්නවා. ඒසහා ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා ඉදිරිපත් කරන බොහෝම පොඩි කොටසක්. ඒකේ ප්‍රත්‍යක්ෂ ඥානීය වැඩි වෙන්න වැඩි වෙන්න ආලෝකය ප්‍රභාස්වරේ වැඩි වෙන්න වැඩි වෙන්න හාත්පස ඇත්තා වූ ආවධානයේ කෙලින්ම යොමු නොකලා වූ අනිකුස් සියලුම ධර්මයන් කෙරෙහි අනුමාන විපස්සනාව සිද්ධ වෙනවා. මේකට උපමාවක් වශයෙන් කියනවනම් අපි විදුලි පන්දමක් දැල්වලා පිටියකට ගැහුවොත් ඒකේ ආලෝක වලලු දෙකක් තියෙනවා. මැද තියෙනවා හොඳටම නාභිගත වුණා වූ අද දිතුලන ආලෝක ලභය. ඊගාවට තියෙනවා හාත්පසින් එච්චරම ප්‍රභාසර නැති ලොකු වලයක්. ඒක අපිට යමක් සර්පෙක් හෝ නැත්නම් චීතිකත්තක් හෝ විච්චේ කහදේ නැණයක් හෝ ගහ බලන්න ඕනේ නම් අපි කරන්නේ අර මැද තියෙන ආලෝක ලපේ ඒකට යොමු කරපුවාම හොඳට පැහැදිලිව ඒක පේනවා මෙතන එක තියෙනවද නැද්ද විශේෂ සත්‍යෙද නැද්ද කියලා. නමුත් මේ හාත්පස විහිදෙන ආලෝකයේ පරිසරය පිළිබඳ යම් අවබෝධයක් ලබා දෙනවා. ඒ නිසා දෙකම විපස්සනා ඥාන බව ඒ ස්වාමීන් වහන්සේ ගන්න. ප්‍රත්‍යක්ෂ විපස්සනා ඥානය කියලා කියන්නේ අපි දැන් බහැල වැඩ කරන අත්තු ඉන්න නිසා කොහොම ප්‍රකටයි පිම්බීම හැකිලීමට හිත යොදාගෙන කරගෙන යනවා පිම්බීම හැකිලීම ප්‍රඥප්ති ධර්ම අධාරිමි පරමාර්ථ ධර්ම ධ්‍යාවට ගිහිල්ලා උදරේම හිත පවත්වමින් එහිම ඇතුළට கிඳා බහිමින් යනකොට ඒ තුල විකාශනය වෙනවා. ඒ තුල ප්‍රකාශයටපත් වෙන්නා වූ ධර්මතාවලට අපි කියනවා ප්‍රත්‍යක්ෂ විපස්සනා. නමුත් ඒ විදිහට හිත එහිම නිමග්න වේගෙන ඉන්නකොට සද්ද ඇවිල්ලා යන හැටි අර මූල කර්මස්ථානට බාධා නොකරම හොඳ භාවනාව යනකොට යෝගාවචරය අත්දකිනවා. ඒ වගේම වේදනා පුංචි පුංචි වයින්ව නමුත් අරමුණ පෙරලාන්නේ නේ අරමුණට බාධා කරන්නේ නේ අරමුණක් තියෙද්දි මේක ඇවිල්ලා යන බව දාන්න. හිතවිලි එනවා එච්චර කොන්ද පණ මැදි හිතවිලි එකින් එකට දෙකක් තුනක් ඇවිල්ලා දිය වෙලා නැති වෙලා යනවා. නමුත් අර ගමන් ගත්ත මූල කර්මස්ථානේ පිටිලා විනාශ වෙලා යන්නේ. මෙන්න මේ විදිහට මූල කර්මස්ථානීයම ප්‍රත්‍යක්ෂ විපස්සනාවටම මේකට ආකට්ටි කියන ගෝචර අධ්‍යත්තය අරමුණේම හිත පවත්වනකොට අර බාහිරින් ඇවිල්ලා යන දේවල් එක අනියම් පාඩමක් උගන්වලා යනවා නමුත් තමගේ කර්මස්ථානට බාධා කරගන්නවා. යම් වෙලාවක යෝගාවචරයට මේ වෙලාවේදී සැකයක් ඇති වුණොත් මට කවදාකවත් මෙහෙම ගියොත් එහෙම මේ වතුනේ සද්ද පිළිබඳව යථාර්ථය අවබෝධ කරගන්න ලැබෙන එකක් නැහැ. හිතවිලි පිළිබඳව යථාර්ථය අවබෝධ කරගන්න ලැබෙන එකක් නැහැ. වේදනාව පිළිබඳව යථාර්ථය අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ මොකද මූල කර්මස්ථානේ මෙනේ හිත තියෙන්නේ. ඒ නිසා මම මේ මූල කර්මස්ථානේ හොඳට මේ වෙලා සිද්ධි වෙලා යාදීගෙන එන වෙලාවදී මම සද්ද ටිකක් අහලා බලන්න ඕනේ. නැත්නම් මේ වේදනාවට හිත යොදලා බලන්න ඕනේ. එහෙම නැත්නම් මේ um, හිතවිලි වලට හිතවලා බලන්න ඕනේ කියලා කල්පනා කළොත් මේක තමයි මේ න්‍යාය දැන ගැනීම සහ නොදැන ගැනීම අතර වෙනස. එසා මුලින්ම තේරුම් අරගන්න ඕනේ මූල කර්මස්ථානයේ ප්‍රත්‍යක්ෂ විපස්සනාව. ගෝචර අධ්‍යාත්ම ආරමුණේ දිගින් දිගටම ගැඹුරට යෑම අර එන දේවල් මතු මත මේකත් වඩා විසදව. අනුමාන ඥාණයෙන් විතර කළ දෙයක්. කවදාකවත් මේ ප්‍රත්‍යක්ෂ ඥානෙ ලබා ගන්න දේ අනුමාන ඥාන තොංගාණේ තුනක් ගන්න. ඒක නිසා ප්‍රත්‍යක්ෂ ඥානෙ බහා තබලා යම් වෙලාවක මේ ලේසි නිසා ප්‍රකට නිසා සිත් ගන්නාසුරු නිසා නිදහස් චින්තනයට yaadෙන නිසා භෞසුත භාවයට yaadෙන නිසා මූල කර්මස්ථානේ අමතක කරලා ඒ ලාමක දේවල් වල අතාරින්න යෑම මල මේ විතර හොයන්න යෑම ඒවා පිළිබඳව උනන්දු වීම මේ න්‍යාය මග හැරීමක් වෙනවා. එහෙම කෙනාට නිවන කික්නේ. ඒ බුද්ධලා බොහොම ආසන්නේ ඉන්නවා පොදු කුටියට අවධානය මිනිසු කාර්ය යොමුකට වෙනවා. මේ දේ ආරම්භක යෝගාවකට වෙන්න පුළුවන් හොඳට පිටුලිය යෝගාවකට වෙන්න. ඒ නිසා අර ප්‍රතිපත්තාවේ නැවත නැවත අහනකොටම ඒ එක එකක් යරදී. මෙලියෙන් දීලා තියෙන උත්තර සාකච්ඡා ඉදිරිපත් වෙලා හරියට කාරණා මතුවෙන්න පුළුවන්. ඒක හොඳ කල්පනාකාරී. අර සාර්ථක සාංශ දේශනා කළා වගේ වරක් කියු දෙ. ආය නැවතනාට කියන දේ දහසක් නැයි තේරුම් ගන්න පුළුවන් වෙනවා නම් තේරුම් ගන්න මේ එකම ආරමුණට. එහෙම තමයි මූල කර්මස්ථානය කියලා අපි බාහිරගත ආව මුල් ආරමුණ. මේකට කියනවා ගෝචර ආරමුණ. අධ්‍යාත්ම ආරමුණ. මෙන්න මේ ගෝචර අධ්‍යාත්ම ආරමුණේ හිත පවතින තාක්කල් ඒක හිතා ගන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ විපස්සනාව සච්චිකත්ත මේ ආරම්භණය කියලා. අවබෝධ කළ යුතු සාක්ෂාත් කළ යුතු අරමුණ. මේකේ කරනකොට අනිවාර්යයෙන්ම මේ අනුමාන විපස්සනාව සිද්ධ වෙනවා. ණය විපස්සනාව සිද්ධ වෙනවා. මේ ණය ක්‍රමය මේ හිතේ අත්දැහිය. ඒක කවුරක්වත් පුරුදු කළ යුත්තක් නෙවෙයි. යොමු කළ යුත්තක් ඉන්නේ වෙන දෙයක්. ඒක Tamanට ලැබෙන අතුරු ලාභයක්. මේ අතුරු ලාභයට හිත යොදනකොට ඕනම කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මේකත් භාවනාවක්මයි මේකත් හොඳ ධාතු මනසකාරයක්මයි මේක අරුත වැඩි විචිත්‍රයි ආදී වශයෙන් මේ කර්ම ගැන හැර දැක්වීම අපිට තනි වචනෙන් කියනවා නම් අර්ථය කියන කල යුතු ගරු දේ අතහැරලා ලාමක දෙකට හිත දැමීම කියලා කියනවා මේකත් මේ ඥායස අධිගම ආය කියන කාරණාවට තමයි ලං කරන්න ඕනේ ඒ නිසා එතෙන්ද ගියේ නැති කෙනෙකුට නම් මේ බණ අහනකොට මොනවද මේ කියන්නේ කියලා තේරෙන්නේ. එතෙන්ද ගියේ කෙනා. උන්ට දෙහෙක් කිව්වා භාවනාවෙන් අත්දකලා තියෙන ඇත්තෝ. නමුත් මේ මාර බලවේග දෙවෙනි මාර තේනාට කියන අරතිය කියලා අදි කුසලය. දෝෂරාජ්‍යත්තරමුනේ අතහැරලා අර ලාමක දේවල් අතකටයි. එහෙම කෙනාට මේ නැහැ අර තිබ්බත් නිවනේ. අත ළඟ තිබුණා. ඒක ගන්න හිතෙන්න බෑ ඉඩ දෙන්නේ නෑ මොකද අවධානය නොබැලිය යුතු නොගිනිය යුතු දේවල ව්‍යංජන අනු ව්‍යංජන වශයෙන් අංග ප්‍රත්‍යංග වශයෙන් විස්තර හොයන්ට හිත දෙකට. ව්‍යංජන අනු ව්‍යංජන වශයෙන් අංග ප්‍රත්‍යංග වශයෙන් විස්තර බැලිය යුත්තේ සත්‍යකට ප්‍රත්‍යක්ෂ කටයුතු ගෝචරාචාරණය පමණයි. අනිත් දේවල් ඉදිරියට සිදුවේ. ඒ නිසා සත්‍යපට්ඨාන භාවනාව කරනකොට ඒකේ අවසානයේ දක්වලා තියෙන රහත් අවුරුද්දක හෝ හත් දවසක හෝ කියන මේ මුලින් කියන මේ ආනිසංස පිළිබඳ දේශනාවත් අවසානයේ දෙන්නා වූ සහතිකයක් දෙක අතර මැද යෝගාවචරයට ගොඩක් සමාවසෙන් කළ යුතු ආර්ය පරිේශන තියෙනවා. මේ ආර්ය පරිේශනේ තමයි මෙතන සඳහන් කරන්නේ මේ ඥාය සාධිකම. මේ න්‍යාය අධිකම කරනවත් එක්කම යම්ම මොහතක තමන් අරමුණු දෙක තුනක මත් වෙලා දෙක තුනක අතරමං වෙලා ඉන්න වෙලාවේ මේ කයි මම කල යුත්තේ අනිකුත් දේවල් දෙවෙනි දේවල් මේකයි ප්‍රමුඛතාවය මේකයි ප්‍රධානය කියලා තේරුම් ගන්නවා ආ සමගම අකාලිකව ප්‍රතිඵල දෙනවා. ඒක තේරුම් අරගන්න නැතුව ඒ ක්‍රියාත්මක වෙන්නේ නැතුව මෙනෙහි කරලා මේ දෙවෙනි දේවල් දෙති ආරමුණු බාහිර ආරමුණු බැහැර කරන්නේ නැතුව කොච්චර වෙලා හිටියත් ඒ යෝගාවචරගේ මේ න්‍යාය අධිගමයේ කියන නිවනට ලං වීම මධ්‍ය ප්‍රතිපදාව ගියේ. හුඟක් වෙලාවට භාවනාවේ ඥාන 35 40ක් විතර ගියාට පස්සේ බොහෝ යෝගාවචරයන්ගේ වීරිය, කායික වීරිය, ඒ අනුව මතුවෙනා වූ චෛතසික වීරිය දුර්වල වීම නිසා හරියට ගාකට කොටාන කොටාන යනකොට පිහියක දැල්ල අග කැපෙන කොටස ගෙවිලා ගියා වාගේ අර වීර්ය ගෙවිලා ගියාම හිත නානාප්‍ර අරමුණු વિશે හේ පාවෙන මට්ටමකට. මේ නිසා තමයි මේ ගොඩාක් කල් වාඩි වෙලා ඉන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ, කල්ැතුම තේරුම් අරගන්න ඕනේ. මේ සතිපට්ඨාන භාවනාදී භාවනා ක්‍රම 30ක් 40ක් වෙනලා දුන්නට රූප කොටස ආපෝ තේජෝ වායු ආකාශ කියලා හතරක් පහක් තිබුණට නාම වශයෙන් Taman අහලවත් ඇති කොටස රාශියක් තිබුණට මේ එකක් හරියට තේරුම් අරගත්තොත් අනිත් ඒවා අනුමාන ඥාන සුතමේ ඥාන මාර්ගේ තේරුම් වෙන එක න්‍යාය ධර්මය. ඒවා පිළිපදව නැවත ප්‍රතිවාණිතාවයෙන් හැදලා බලන්න ඕන කමක් නැහැ. අසන්තුෂ්ඨතාවයක් ඇති කරගන්න ඕනේ. දිගට කරගෙන යනකොට යන කාර්යය. මේක තේරුම් අරගෙන තිබුණ නැත්නම් මේ න්‍යාය අධිකමේ ලොකු බාධාවක් සිදු වෙනවා. එනිසා මේ අනුභෝධය දුරු කිරීමට කටයුතු කරනකොට මේ කාරණා තේරුම් අරගෙන බලන්න. යෝගාවචරය විසින්මයි මේක වටහාගෙන තියාගන්නේ. මේ සතිපට්ඨාන ධර්මය විස්තර කරනකොට මේ බුද්ධ දේශනාවේ තමයි මේ ආනිසංස හතක් වශයෙන් මේක විස්තර කරලා දීලා තියෙන්නේ. එහෙම නැති සාමාන්‍ය ඥාත කාලේ සමකාලීන භාවනා යෝගී නැත්නම් භාවනා දෙන කර්මස්ථානාචාර්ය ගුරු මතක් කරලා තියෙන දේ තමයි සතිපට්ඨානේ භාවනා ක්‍රමේ අරමුණු එනකොට ලෑස්ති වෙලා තිබුණේ නැත්තම් සූදානම් වෙලා ඒකට එළඹිලා තිබුණ නැත්තම් අරමුණ ජය ගන්නවා එළඹිලා හිටියොත් සතිපට්ඨාන ජයයි. ඒ නිසා එළඹ සිට 100 කියන වචනවල අපි නැවතත් පැමිණෙන්නේ ඒ නිසා ඒ දුකටපත් වුණාට පස්සේ එතනදී ඉගෙන ගන්න හම්බ වෙන්නේ අපිට. කල්ලාතුව හිත ඒකට යොමු කරවලා හිත ඒකේ අනිස්ථාන වශයෙන් පිහිටුවාගෙනම යනවා. කල්පනා කරලා කවදාකවත් ඒ මේ පරියන්කේදී හෝ සක්මණේදී හෝ ලබන්න. අපි තවත් විදිහකට කියනවා නම් අපේ මේ සංසාර දුක, ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය කියන ඒකාන්ත මේ සංසාර රෝගෙන් පෙළේ. මේ සතිපට්ඨානේ වඩන්න ඕන කරන්නේ ජරාව තියෙන්න ඉස්සර වෙලා, ව්‍යාධියටපත් වෙන්න ඉස්සර වෙලා, මරණයටපත් වෙන්න ඉස්සර වෙලා. ඒ නැතුව ජාති, ජරා, ව්‍යාධි ජාතිය කියන එක නම් මේකදී විස්තර කළ දෙන්න අමාරු. ජරා ව්‍යාධි මරණ කියන තත් තුනකට පත් වුණාට පස්සේ සතුටටාණි කරගන්නවත් කටපාඩම් කරන්නවත් උත්සාහ කරන්නවත් බැහැ. ඒ නිසා පිරාතුවම අපේ හිත අර රෝග තියෙන පළාතකට යන්න කලින් ඉන්නත් කරගෙන යන්න අවශ්‍යයි. මේ සතිපට්ඨාන පිළිබඳ දැනගන්නව නම් ඒ අනුව අපේ හිත ඇති සංඥාවක් ඇති කරගෙන මම මේකට අද මූණ දෙනවා. මේකට ආවොත් මේකමයි උත්තරේ වෙන දෙකක් නැහැ කියලා එක ඒ මේ අති හොඳ අධිෂ්ඨාන ශක්තිය කටයුතු කරනවනේ අර අකාලික ගතිය හොඳට ධර්මයට ඇයි. ඒත් මේ වෙලාවේදී කල්පනා කරන්න පටන් අරගත්තොත් Tamandම සැක පහදන ওই කිව්වට සත්‍යාගේ විසුද්ධියක් ඇත්තටම සතුටටාණෙන් වෙනවද? ශෝක පරිදේව දුරු කරන එක වෙයිද? දුක් දුම්නා දුරු වෙයිද? මට න්‍යායේ පහළ වෙනවද? එහෙම සැක ඉතර කෙනාට ওই හත් දවසෙන් අත් අවුරුද්දෙන් වැඩි කරන්න හම්බ වෙයි. න්‍යාය අධිකමයක් නිපාන සත්‍ය කරණයක් සිදු වෙන්නේ නැහැ. නමුත් ඒක මේ මේ සතිපට්ඨාන කියන දුර්ලභකමක්වත් ਸਰවඥාසික දුර්ලභකමක්වත් නෙවෙයි. මේ ධර්මාන්වේ නැතිකම. කියලා තියෙන දේ යොමු කරන්න හදන ධර්ම කාරණාව පටලවා ගන්න. ලාමක මොකක් හරි ඉස්සර ගන්න. අර ප්‍රමුඛතාවයේදී යුතු දේ ගුණ කරත්තය බැඳගෙන යනවනම් ගුණ ඉස්සල යන්න ඕනේ. පස්සේ කරත්තය ඇදිලා එනවා. ඒකයි ලෝක ස්වභාවය. අපි මේ ගොනාගෙන මේ වටිනාකම දෙන කරත්ති පුරවලා තියෙන රත්තරන් ඒ නිසා මට ඉස්සලා ඒක ගෙනියන්න ඕන කියලා. කරත් එහෙම ඉස්සර කෙරුවොත් එහෙනම් ගමනක් නැහැ. ඒකට සාමාන්‍ය බුද්ධිය අවශ්‍යයි. ආන්න මේ කාරණාව විනය අධිගමයේ කියන කාරණාවයි තාමත් වැදගත් වෙන්නේ. ඒ න්‍යාය අධිගමයේ කෙරුවොත් තමයි ඉබ්බානස සත්‍ය කරනවා. ඒ නිවන සාක්ෂාත් කරනවා කියලා අපිට විශේෂ උතුණක් පළඳින්නක් හෝ වෙන විශේෂ විභූෂණයක් ලැබෙනව නෙවෙයි. අපේ අර නිවන දේශනා පෙළේදී අපි නිතර නිතර අහන්න ලබනවා වගේ ඒතං සම්තං ඒතං පණීතං යතිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපති පටිනී සංකෝ තණ්හාක්ඛයෝ නිරාගෝ නිරෝධෝ නිබ්බාන මේ තියෙනා වූ ඒ අපේ තුල දැනටමත් ඇත්තා වූ ඒ රාග ආදී ඒ තෘෂ්ණාවට බර ධර්ම ටික දුරු වීමමයි නිවන කියන්නේ ඒකමයි අපි අර කලින් අදහස් කරපු විදිහට මතක් කරපු තේ න්‍යාය අධිකමේ කරනවා කියලා ටිකෙන් ටික ටිකෙන් ටික අයින් කරන්නේ ඒකමයි. ඒක අරමුණක ඇත්තා වූ සුඛ දුක්ඛ දුක්ඛම කියනා වූ සෑමම වින්දනයක් විදලා එක හමාර කෙරුවොත් අනිකුත් අරමුණුත් ඒක හා සමානයි ඔක්කොම ඉවර කරන්න බෑ කවදාකවත් එකක් නම් ඉවර කරන්න පුළුවන් ඉංග්‍රීසි ඉදිරියට යනකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වඩා සූක්ෂම ධර්ම වලට යද්දී <clears throat> බාහිර ධර්ම කොච්චර ගොරෝසු තිබුණා ඒ සූක්ෂම ධර්ම දිගේම ගමන් කරනකොට මේ නිවන් දොර පෑ ඒක ඒක තමයි සාමාන්‍යයෙන් ආනිසංසාතේ ශ්‍රේෂ්ඨතම ආනිසංසය වශයෙන්. කුළු ගන්නවන්නේ නිවනෙන් තමයි කුළු ගන්න. ඒක කල්ලාතුම සරුවචනාංශයේ මේ දේශනා කිරීමේ හොඳට පැහැදිලි වෙනවා. මේක මේ අහවලාටයි මම මේක ගන්න පුළුවන් මේ අහවල් සුදුසුකම් ඇති අත්තන්ද විතරයි කියලා කිසිම දෙයක් එක ඉදිරිපත් කරන්නේ උන්වහන්සේ දේශනා කරන්නේ මේ ආනිසංස හතට ලං වෙන්න යදිදං චත්තාරෝ සතිපට්ඨාන යම් මේ හතර සතිපට්ඨාන කෙනෙක් අත්නම් ඒ හතර සතිපට්ඨානෙන් මේ ආනිසංස හතලා දෙනවා කතමේ චත්තාරෝ මොනවාද මේ හතර? ඉදබික්ක වේදික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිද්ධා දෝමනස්ස මෙන්න මේ විදිහට හිත හදාගෙන ඒ යෝගාවචරය ආරමුණු කළ යුතු හිතයේදී යුතු නැත්නම් විපස්සනා වශයෙන් වැඩි යුතු ඒ සතිපට්ඨානේ සතිය පිහිට යුතු ධර්ම හතර තමයි මේ හතර සතිපට්ඨාන වශයෙන් පැහැදිලි කරන්නේ ඉදබික්ඛ වේදික්ඛු දැන් මෙතනදී ගිහියත්ෝ එහෙම නැත්නම් අනු මේ ස්ත්‍රී පුරුෂය කොටාස හිතා ගන්න පුළුවන් මේ භික්ෂුන් වහන්සේලාට පමණයි මේක දේශනා කරලා තියෙන නිසා අනික් අතන්න මේක කරන්න බෑ එහෙම හිතා ගන්න ගොඩක් කරුණු තියෙනවා ඒ මොකද මේ වැඩේ කෙරුවොත් හත් අවුරුද්දකින් වෙනසක් ඇති වෙනවාමයි ඒ නිසා මම ගිහි කාලේ ඉසිසල්ලාම සතිපට්ඨානේ සාමාන්‍ය මත පිටින් අහලා ඉගෙන ගන්න කාලේ මට ප්‍රධාන සැකයක් තිබුණා ඒ සතිපට්ඨාන ගැලපෙන්නේම සෝවාන් නැත්තන්ට කියලා. දැනටමත් යම් ප්‍රමාණයකට නිවන ලබා ගත්තත් තමයි මේ වගේ ගැඹුරු ධර්මයක් ගැලපෙන්නේ. ඒවැනි කෙනෙක් අවුරුදු 7ක් ඇතුළත අනාගාමි කරව නැත්තම් රහත් කරනවා නේද කියන එකයි මට ඇතිවෙච්ච අදහස. ඒක මම ඒ කාලේ ගිහිව හිටියේ ඒ නිසා මම හිතුවා සෝවාන් වෙච්චි භික්ෂුන් වහන්සේ නමකට තමයි මේ සරුවචනanse අමතන්නේ කියලා. ඊට දෙකවේ බෙහෙක්කු කියලා. ඒ නිසා ඒ වගේම යම් ප්‍රමාණික ගුණවත් සිල්ලා තරු භික්ෂුන් වහන්සේ නමකට ගිහිලා මම කිව්වා මේක පැවිදි වෙන්න නැතු උත්සාහ කළ වැඩක් නැහැ. මේක දේශනා කළ තියෙන භික්ෂුන් වහන්සේ නමකට මම කියන්නේ. ඒ ශාන්සේ දන්න ක්‍රමවලින් කොහොම විවුර්ත මනසක් ඇති කෙනෙක් දන්න ක්‍රමවලින් කිව්වා එහෙම හිතන්න එපා. එහෙම එකක් නෙවෙයි මේකේ තියෙන ඕනම ගිහියකට මේක කරන්න පුළුවන් කියලා. මම මේකට හා කියලා බැස්සත් මොකද මගේ හිතේ ලොකු බරක් තිබුණා. ඇත්ත වශයෙන් මේක භික්ෂුන් වහන්සේ තමයි කියන්නේ. ඒ තරම් බරධාරකමක් මේ සතිපට්ඨානේ පවතිනවා. කරපු හැම කෙනාම හත් අවුරුද්දෙන් වැඩේ කරගන්නව නෙවෙයි. ඒක පිළිබඳව මධ්‍යස්ත. එනත හිත උනන්දු කරන සුළු. එහෙම නැත්නම් හිතේ ඇති වෙන ධෛර්යය නොවට්කන සුළු අදහස නම් ගන්න තියෙන්නේ මේ භික්ෂු කියන පදය. මේ සතිපට්ඨාන ආලෝකයටදී බලනකොට කියන්න තියෙන්නේ සංසාරේ බය දන්නා වූ ඒ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ තෝනම කෙනෙකුට මේ භික්ෂු කියන නම ගැලපෙනවා. ඒ නිසා සරුවචනන් සඳහන් කරන යේතේ භික්ඛු අචිර පබ්බජිකා පැවිදි වෙලා බොහෝ කල නැති ඒ භික්ෂුවටම සතිපට්ඨාන උගන්වලා දෙන්නේ. එතනදී තර්ක කරන්න පුළුවන් මේ පැවිදි වුණයි කියලා කියන රහත් මේ උපසම්පදා වුණාද නැත්නම් මේ ශාසනයේ දසදී දස ශික්ෂාපද අරගෙන සාමණේර වුණාද නැත්නම් ගිහි දස සීල්ද নানা ආකාර දේවල්. නමුත් අර සූත්‍ර පිටකයේ සූත්‍ර පිටකයේ විකරණය කරන අටුවාචාරින් වහන්සේලා දීලා තියෙන අර්ථකථනය වෙන සංසාරේ බය දක්නා ඒ බයෙන් ගැලවීම තමයි මගේ එකම යුතුයකම කියා ගන්නා ඕනම කෙනෙකුට භික්ෂුකේ නම කලපෙනවා. ආනේ භික්ෂුවකටයි මේ ආමන්ත්‍රණය කරන්නේ. ඒ වගේම තමයි අපි අර කලින් මතක් කරගත්ත මේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළ තියෙන කුරු රට කම්මාස්තම්ම නිගමේ ඒකකු මනුස්සයන්ගේ තියෙනා වූ විශේෂ පැහැදිලි මනස නැත්නම් ආදී ජීවිතය ආහන කාණ තේරුම් කර ගන්න පුළුවන් ඥානවන්ත භාවය අටු ආය ගොඩක් විතර කරලා තිබුණාට මෙතන ආමන්ත්‍රණය තියෙන බික්කුකේ. ඒ රස්සේ හිටිය ආ වූ සිවණක් පිළිසෙන් භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරා. ඒක නිසා සර්වචන් වහන්සේ සමග චාරිකාවේ ඉතන භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා යම් කිසි කෙනෙකුට සංසාරේ බය දාන්නම තේරුණා නම් සංවේග ඥාන තියෙනවා නම් ගැළවීමට අදහස් කරනවා නම් ආන්න මේ කියන ආනිසංස හත ලබා ගැනීමට මේ කියනා වූ සතිපට්ඨාන හතරක් රෙකමන්ඩ් කරන්න පුළුවන්. රෙකමන්ඩ් ආහාර කරන්න පුළුවන්. මොනවාද මේ හතර? ඊට බික්ක වේ බික්කු අනෙනි බික්කුවක් කායේ කායානුපස්සීවියති. කායේ කය අනුව බලන්නේ වාසය කරා. මේ කායේ විවිධ පැති වලින් බලන්න පුළුවන් ක්‍රම තියෙනවා. එහි මේ ඕලාරික කාය ගුරු ස්වභාවය රූප ස්වභාවය මයි මෙතන අදහස් කරන්නේ කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා මේ ඔක්කොම අර සංගීත ප්‍රාප්ත එහෙම නැත්නම් සංසාර බය දැක්කා වූ යෝගාවචරය තුළ තිබිය යුතු සුදුසුකම් ටික. බුද්ධ ආගම් වෙන්න ඕනේ, සිංහල වෙන්න ඕනේ, ආසියාවේ ඉපදලා තියෙන්න ඕනේ, පැවිදි වෙලා මොනම දෙයක්වත් ඒක ඇත්තේ. ඒක අවශ්‍ය කරලා තියෙන්නේ ඒ සංසාර බය දැක්කා වූ සංසාරයෙන් ගැලවෙන්න කටයුතු කරන වූ පුද්ගලයාගේ මානසික සැකස්ම. ආතාප වීර්යයක් තියෙනවා. කෙලස් තවන, කෙලස් දුරු කරන්න පුළුවන්, දවල හරින්න පුළුවන් තරමේ වීර්යයක් අවශ්‍ය කරනවා. ඒ වීර්යය නැතුව ප්‍රාර්ථනා කළ පමණින්, ප්‍රතිපත්තාන වල හිතාක දක්වා කටපාඩම් කළ පමණින් කවදාකවත් මේක ප්‍රතිඵල ලබන්නේ. බොහෝම ප්‍රායෝගික ඒ කෙලින්ම Tamanගේ අතටම ආයුධ කටලේ දෙන වගේ වැඩ පිළිවෙල. කිසිම දෙයක් සරුවචනාන්තේ කරලා දෙන්නේ. ඊ ආතාප වීර්යයට අපි දන්නවා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා මේ ඉන්ද්‍රිය ධර්ම පෙළ ගැසනකොට වීර්යයට කලින් සඳහන් කරන්නේ සද්ධාව වෙන විදියකට අපි මේක සඳහන් කරනවා වීර්යයට ආසන්නම කාරණාව සද්ධාව කුසල ඡන්දය දෙකයි යම් කිසි කෙනෙකුගේ ඒ කුසල ඡන්දය ශ්‍රද්ධාවත් හොඳට ඉස්මතු වෙච්ච වෙලාවේදී ඔහු තුල මහපුදුමාකාර වීර්යයක් ඇති වෙනවා මේ සද්ධාවත් කුසල ඡන්දයත් යම් වෙලාවක පිළිුණා නම් සීතල වෙලා ගියා නම් ඇල් වැදිලා ගියා නම් හිරු වැදිලා ගියා නම් ඒ පුද්ගලයා ඇත්තු දාලවත් අදිලා නැගිටවන්න බැරි තරමේ අන්තිම කුසීතෙක් බාටපත් මෙන්න මේ ආතාප වීර්ය නැගා හිටවීමට ආසන්නයෙන් බලපාන සද්ධාවත් කුසල ඡන්දයයි නැගා හිටවීමට තමයි අර හයක් හතක් වූ ආනිසංස කලින්ම දේශනා කරන්නේ. ඒක අහනකොට කාට නමුත් මේක මට ළඟා කරගන්න ඕනේ මට පුළුවන් මම කරන්නම් කියලා ඒක පිළිබඳ ආධාන ශක්තියක් ඇති වෙනවා. ඒ නිසා ආතාපී කියන ගුණය කෙනෙකුගේ ජීවිත පුරාම පවතින දෙයක් එහෙම නෙවෙයි. වරක සද්ධාව ඉස්මතු වෙච්චාම මේ ආතාපී ගුණය මතුවෙනවා. ඒ වෙලාවට ඕනෑම දෙයකට නැමෙන සුළු කර්මන්නේ බොහෝම සුඛ නමේ වීර්යයක් ඇති වෙනවා. නමුත් මේ සද්ධාව නැති වෙච්චාම ඔල මොල ගතිය වලට මේ ඡන්ද පරිසු නරක දේවල් වලට පෙළඹෙන්න ඉඩ තියෙනවා. ඒ වීර්ය ඔල මොල තත්යකටපත් වෙනවා. ඒ නිසා නිතරම සද්ධාවෙන් ඔප්නයි වෙච්ච සද්ධාවෙන් පදනම සපයලා දෙන ලද වීර්යයක් තියෙන එක ආතාප වීර්යයක් බවට පත් වෙනවා. එහෙම ආතාප වීර්යයක් නැත්නම් මේ සතිපට්ඨානෙට හරින ආනන්ද හත ලැබෙන්නේ. මේක හරීම එක උපහාසාත්මක. එහෙම නැත්නම් එක විදිහක තේරුම් ගැනීමේදී මේ තේරුම් ගත්තට පස්සේ බොහෝමත්ම හිත නිදහස් කරන කාරණාවක් තියෙනවා. ඒ මොකද්ද? ආරම්භයේදී මේක අපි කියන්නේ සතිපට්ඨාන පටිපට්ටි මාර්ගය නැත්නම් මේ න්‍යාය අධිගමනය කිරීමේදී පුදුමාකාර ශක්තියක් තියෙනවා පුදුමාකාර කැපවීමක් කියලා ඥාති විරිස ඔක්කොම අතහැරලා දාන්නේ කියලා වස්තු ඔක්කොම අතහැරලා දාන්නේ කියලා සෑම දෙයක්ම අතහැරලා දාලා මේකට එන්නේ කියලා අර නොකෙරෙන වේදකමට කොඳුරු තෙල් කල හතකුත් පතක් ඉල්ලන්නේ ආන්නේ වගේ ආරම්භයේදීම දෙනවා විශාල කැපකිරීමක් ඉතින් මේ මුළු ගමන පුරාම අපි හිතනවා මේ සීලයක පිළිටාන්න ඉස්සලා සීලයක පිළිටාට පස්සේ සමාධියක පිළිටාන්න ඉස්සර වෙලා සමාධියක පිළිටාට පස්සේ ප්‍රඥාවක පිළිටාන්න ඉස්සර වෙලා ඥානයක පිළිටාන්න ඉස්සර වෙලා ඥානයක පිළිටාට පස්සේ මෙන්න මේ හැම අවස්ථාවකම මේ තරම් ආකාප වීර්යයක් දිගට පවත්වාගෙන යනවා නම් අවුරුදු 7ක් ජීවත් වෙන්න පුළුවන් වේද කියලා හිතන තරම්. මොකද දුෂ්කර ක්‍රියා කළ අවුරුදු 6 යනකොට සරුවචන් වහන්සේගේ ඉතුරුනේ මේ සම් ඇට නහර විතර. ඒ නිසා පුදුමාකාර බයක් ඇති කර ගන්නවා කම්පන. බුබ්බඩය. මේ විදිහට කරන්න බෑ මේ විදිහට මම ටිකක් කරන්න හදනකොට මෙච්චරක් ඉල්ලනවා මේ විදිහට අවුරුදු 7ක් දවස් 7ක් මේ විදිහට කරන්න ගියනම් කවදාකවත් එක් මිනිසෙක් කර දරා ගන්න බැරි වෙයි කිය කලින්ම බය වෙලා හැරලා යන බුබ්බඩය. කම්මැලිය. එහෙනම් කල්පනාකාරය. Tamange ශරීරෙට ආසා කරන්න. කුමාරහප බලාපොරොත්තු වෙන කුමාර සැපෙන් හැදිච්ච කෙනා තර්කයේ ඉදිරිපත් කරන මිනිසයා මේ විදිහට පුදුමාකාර ශක්ති නැත්නම් ආතාප වීර්ය හැම වැඩ පිළිවෙලකම තියෙන දෙයක් තමයි මුලින් මේ වගේ විශාල මකර දොරකින් ඇතුළු වුණාට තාම ලොකු දේවල් ඉලා පටන් ගන්නකොට ඥාන ශක්තියක් Tamangeම ඇති කර ගන්නා වූ පරිත්‍යාසනිතා ඉස්සරහට යනකොට බොහෝමත්ම නීච මේව සම්පාදනය කරගන්නවා අපි දන්නවා අන්දට පොකටට අන්දිටම ඒක ඔය කනවරන් තුබේ අටවලා තියෙනවා අපි ෆොටෝ එහෙම බලනකොට මහා විශාල යන්ත්‍රයක්. ඒ ගමනත් අන්තර කොට බැසින ගමනක් ගත්තොත් අවස්ථා තුනකට හදලායි ඒ විද්‍යාඥයෝ සලසු කරන්නේ. එයින් ඊ타ත්ම ශක්තිය ගය කරන්නේ ඊ타ත්ම විචිත්‍ර ඊ타ත්ම ලාගේ ලෝකයට දා ගන්න පුළුවන් සමාජ සිද්ධිය තමයි මේ පෘථිවි කක්ෂයේ මේ ආකාශ ශකලය එහා පැත්තට දානවා. පෘථිවි කක්ෂයේ බරපතලම ආකර්ෂණ ශක්තිය වැඩ කරන හැතැම්ම 6ක් කාලය ඇතුළත. හැතැම්ම 6කින් එපිටට මේ පෘථිවියේ භ්‍රමණ වේගය නිසා ඇති වෙන ආකර්ෂණ ශක්තිය ක්‍රියාත්මක වෙනවා. ඒක අවකාශයට වැඩේ. ඒ තුන මේ නෑ මේ පෘථිවියට ඇති ආකර්ෂණය. මෙන්න මේ පෘථිවියෙන් ගැලවිලා හැතැම්ම 6ක් ඈතට ගෙනියන්න මෙච්චර බර යකට ගොලක්. පුදුමාකාර ශක්තියක්. ඒක අවරෝහණය ගණන් කළා නැකත් බලලා පුදුමාකාර විදිහට සැලසුම් කර තමයි යවන්නේ. එතකොටම ඒ අර හදලා තියෙන විශාල රොකට් එකෙන් 180කට වැඩි ප්‍රමාණයක් ඉන්ධන දවන්න වෙනවා. මේ 76 විතරක් උසල. හොඳට කොච්චර දුර තියෙනවා. යම් කිසි කෙනෙක් ගණන් කරුවොත් එimhe 76කට මුළු රොකට් එකේ තියෙන 180ක් ඉන්ධනම පුච්චනවා නම් ඊටත් වැඩි ප්‍රමාණයක් පුච්චනවා. ඊට ඉස්සරහට යනකොට ඉන්ධන නැතිලාම ගැහලෙයිද මේ ඉන්ද්‍ර ගෙනියන්නේ කොහොමද? කවදාකවත් මේක වෙන්න බෑ නේද කියලා ඕනම කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. මේ විද්‍යාවේ කෙරේ මොකද මේ ටික ටික ටික ටික කරලා තේරුම් අරගත්තා මේ ගුරුත්වාකර්ෂණයෙන් ඈතට මිදුණාට පස්සේ මේ ශතලය තත්පරයකට 76ක පමණ ඈකට 72500ක වේග වේගයෙන් අරන් දුන්නාට පස්සේ ඒක පෘථිවි කක්ෂයේ වටේ කරකෙන්න කිසිම ශක්තියක් අවශ්‍ය කරන්නේ නැහැ. ඉබේ කරගන්න. ඊට පස්සේ ශක්තියක් අවශ්‍ය වෙනවා නම් අවශ්‍ය වෙන්නේ අර පෘථිවි කක්ෂයෙන් කඩලා හඳ දිහාට හරවලා දෙන්න විතරයි. අභ්‍යවකාශයේ ගුරුත්වාකර්ෂණය ක්‍රියාත්මක වෙන්නේ නැති පැත්තට යමක් තලණය වෙන්න ගත්තොත් ඒක නතර කරන්න බෑ. කොහේ යන්නේ? ඒකට ආය ශක්තිය ඕනේ ඉන්න ඕනේ. ඒ නිසා පළවෙනි ඒ රොකට් එක පත්තු කරනකොට හැතැම්මක් විතර ඇතර ගින්දල් මිසිනවා. මහා පොළොව කම්ප කරනවා. කම්පකරවල තමයි මේ හැතැම් හයක් උඩට උස්සන්නේ උඩට ගියාට පස්සේ ඉච්ඡර පත්‍ර වීම ඉච්ඡර ගිනි විදුම්බර මොකක්ද මේ මේක කොහොම චංචල ගමනකින් ඉච්ඡරතාවයකට පත් වෙලා ඒ නිච්ඡරතාවයේ තුල වරින් වර පොඩි රොකට් පත්තු කිරීමේ දිසා මාරු කළ දෙන්න සිද්ධ වෙනවා ඊගාට අවශ්‍ය වෙනවා අවශ්‍ය වෙන්නේ හන්දට බස්සන වෙලාවේදී ඒ රොකට් එකේ බරදරන්න විරුද්ධ අතට රොකට් එකක් නිසා කම්මැලියා නැත්නම් විපස්සනාට බය මිනිහා එහෙම නැත්නම් කියනවා කුමාර සතු බලාපොරොත්තු වෙච්ච එකන මේ මුලින් යොදන්න තියෙන ශක්තිය වැඩි නිසා එක්ක නොගෙහින් ඉනවා නැත්නම් ඔක්කොම ශක්තිය වේදන් කරලා ආයෙකද ආයෙකද ඇවිල්ලා ආයෙ කල්පනා කරනවා. කල්පනා කරලා අනිත් දවසේ යන්නත් අර තරම්ම ශක්තියක් ඕන. මේ නිසා කම්මැලියා මෙරි මෙරි උපදින මිනිසෙක්. වීරවන්තයා එක පහරයි මේ විශාල ශක්තිය වැය කරන්නේ ආයෙ පිටිපස්ස බලන්න. ඒ පුද්ගලයා ඊට පස්සේ වැටෙන්නේ මේ තණ්හා මාන දිට්ඨි කියන ආකර්ෂණයෙන් තොර අභ්‍යවකාශය. කොහොමනවතත් කාම ලෝකේදී ආ බලන්නෙම නෑ. එක වේගෙම. ඒ නිසා පෘථග්ජනය කියලා කියන්නේ හොද හොදමඩේ දාන ඒ පුද්ගලට ශක්තිය කොතර දීපක් නෑ. නමුත් සත්‍ය සර්වඥාන්සේ මේක අපි වෙනුවේ සාරා සංකල්ප ලක්ෂයක් පෙරම් පුරලා. පත්තදා බලලා මතක් කර දෙනවා මාව අදාහගන්න. ඊමාපියන් ආඬමින් මුහුණේ වැටිච්ච කඳුළු සහිතව මමත් ගීගේ අතහැරිය හැබැයි ඊට පස්සේ සමථ විදර්ශනා භාවනා කරලා සතිය පිහිටුවා ගත්තට පස්සේ අපිට එල්ලෙන්න දෙයක් තියෙනවා රකින්න පොඳුයට පෙලක් තියෙනවා ඒක දිගේ යනකොට අර ප්‍රශ්න ආයෙමත් වෙන්නේ ඒ කුච්චකු තැල් ආයෙ කුච්චන්ට නිසා එක සැරේ මේ වැඩේ කරගන්න පුළුවන් නම් සත්‍යපට්ඨානට හරියට බහගත්තා නම් ඊට පස්සේ එන්නේ බොහොම පාවෙන කාලයක් ඒ තුලත් පරිමර රොකට් පත්තු කරන්න වෙනවා ඒ දිශාව හරියට අරගෙන දෙන්න කමඨාංශුද්ධ කරන්න වෙනවා නමුතර හොද හොද මඩේ දෙමිල්ල පිළිබඳව බොහොමත්ම සංවේගනක. අපින් තමයි සරුවචනාංශේ ධර්ම දේශනා කරන මැලිුනේ. උගෝදෙනෙක් හිතනවා මේ විශාල ආතාප වීර්ය මුළු පුරාම අවශ්‍ය වෙයි කියලා නේ. අවශ්‍ය වෙන්නේ මේ කට්ට කඩාගෙන එළියට යන අවස්ථාවේ. නැවත නැවතත් ආය ආර අදාරපු දේවල් ගන්න හදනවා නම් හවපු හල මේ හලපු හැව ආය බදා ගන්න හදන සල්පේක් වාගේ එහෙනම් ඉතින් අර විදිහේ විශාල ශක්තිය අවශ්‍යයි. ඒ ගණන් කිරීම එච්චර ඥානවන්ත ගණන් කිරීමක් නෙවෙයි. ඒක කියලා ආපහු වෙන්න ගණන් කරා. යෝගාවචරයේ ආපහු ගමනක් නැහැ. යෝගාවචරයේ දැල්ලපු දැල්ලිල්ලපත්තු කෙරුවේ මුළු සංසාර. ආයි කිසිම අදහසක් ඇති කරගන්නේ නැහැ මම මේට වැඩිය ලාමක තත්වයකටපත් වෙනවා කියන්නේ. නිසා කායේ කායන් පස්සේ පස්සේ විහෙරති කියන තැන තරුවචනාචේ පෙන්වා දෙනවා මේ කයි තාමත්ම ඕලාරික. ඉතාමත්ම ගොරෝසු තැනින් මේක ඇතුල් වෙන්නේ. ඒ ඇතුල් වීමේදී ගොඩාක් දේවල් කැප කරන්න ඕනේ. ඉරියව් කැප කරන්න ඕනේ. ආහාර කැප කරන්න ඕනේ. ඥාති වස්තු කැප කරන්න ඕනේ. අනිකුත් ආශා කරන දේවල් ගොඩාක් කැප කරන්න ඕනේ. කැප කරලා ඒ අතහැරපු දේවල් දිහා කල්පනා කර කර අරමුණ පුංචි කරලා කල්පනා කරනෝනේ. ගත්ත අරමුණේ සම්පූර්ණ නිමග්න වෙන්න පුළුවන් නම් ඊට පස්සේ අර අතහැරපු දේවල් පිළිබඳ නඩු එන්නේම නැහැ. චෝදනා අවශ්‍යම නැහැ. මොකද ඔබ තමයි දැනෙන්නේ තමයි මේ සාමාන්‍ය ඇදගෙන නානවා කියලා තියෙන ආන්න එක තමයි පෘථග්ජන ක්‍රමය. මේ පෘථග්ජන ක්‍රමයේ කල්පනා කරලා බලනකොට නම් මේ සතිපට්ඨානයි කියලා කියන්නේ අහසට ඉනිමන් වටිනා වගේ වැඩක්. එහෙමනම් හත් අවුරුද්දක් නෙවෙයි ආත්මහතකින්වත් කරන්න බෑ. නමුත් හරියට මුළු හදින්ම නැත්තම් පූර්ණ ඇදහිල්ල යුක්තව එක අරමුණකට හරියට බැහැ ගන්න පුළුවන් නම් බැහැගත්තට පස්සේ මම කලින් මතක් කරා වගේ විවිධාකාර කමඨාන් සුද්ධ පිළි කරන්න වෙනවා. ඒව එකක්වත් අර ප්‍රධාන බැස ගැනීම තරම් ශක්තිය ඉල්ලන්නේ. එනිසා සීලේ කිව්වහම නැත්නම් දීගේ අතහරිනවා කිව්වහම ඒව තමයි බරපතලම. මේ අපි ඔක්කොම මේක කරලානේදී ඒක කෙරුවේ අපි මේ එකතු වෙලා සාමූහික ව්‍යාපාරක නෙවෙයි. අපි සංසාරයෙන් ගෙන ආපු අපි අපේ ශක්තිවල එහෙව් කරපු අපට නැත්නම් එහෙව් මේ තත්ත්වයටපත් වෙච්ච අපට මේ ඉදිරියට එන්න තියෙන දේවල් මොනවාද? ඒකට අවශ්‍ය කියලා තියෙන්නේ මේ ආතාප වේදියට අර කියන සතිය සම්පජන්‍ය වගේ ඥානාන්විත සියුම් සූක්ෂම දේවල් ඉදිරිපත් කරගන්න ඕනේ. නමුත් අපේ නොදැනුවත්කම නිසා අපෝ එහෙම නැත්නම් ඕලමොල ගති කල්පනා ඥාන නිසා අර අතහැරපු දේවල් නැවත අත ගන්න පටන් අරගත්තොත් ඉතින් අර එක තැන කරකැවෙන තත්ත්වයටපත් වෙනවා. කරකැවෙන එක ඊටාම ඕලාරික ඊටාම කාමාවචර තත්ත්වය. එනිසා කයේ කය අනුව බලව ජීවත් වෙනවා භාවනා කරනවා කිව්වම ඉස්සලාම් පටන් අරගන්න ඊටාමත්ම ඕලාරික දෙයක්. ඒ ඕලාරික දෙයක් මත පටන් අරගෙන ක්‍රමයෙන් සියුම් තත්ත්වයටපත් වෙන එකක් මේ භාවනාව කියලා හිතනවා නම් යෝගාවචර ලොකු ශක්තියක් ලොකු ධෛර්යයක් ඇති වෙනවා අනිකුත් සමස්ත ලෝක ජනතාවත් එක්ක බලනකොට අපි කොච්චරක් අමාරු කොටස් කරලා දෙන්නේ. සර්වඥාන් තේනිකා තමන් එකට පැමිණෙන්නේ විනය ජනතාවන් ඉක්මවනකොට සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්සේති කියලා ක්‍රම හතරක් කියනවා. එනසේ සන්දර්ශනය කරලා පෙන්නනවා. ලෝකේ කියන්නේ මේකයි. සංසාරේ කියලා කියන්නේ මේකයි. උඹ දැන් ඉන්නේ සර්වඥාන්සේ ඉදිරිපිටයි. ඔබ මේ සර්වඥාන්සේ දක්වා එනකන් මේ එන ආපු පාරේ මේ මේ වගේ අහඹු වැඩ පිළිවෙලක්. කටාචාරා වගේ නෙවෙයි ਸਰවඥාන්සේ නෙවෙයි. හිතාගොත් මේකෙන් නෙවෙයි ਸਰවඥාන්සේ නෙවෙයි. නමුත් මතක් කරලා දෙනවා, පයින්නලා දෙනවා. දැන් මේ ඔක්කොම අබැග්ග වියසන නැතින ආස්තිලියම් තුලින් දැන් ਸਰවඥාන්සේ පිටපත් කරා. මේක සම්දර්ශනය කරලා පෙන්නකොට පේනවා මේ දුක් නේද අපි මේ ධර්මයේ කියන හදාට ඇරෙන්නේ. ඒ දුක්ඛඳ අපි නැවත බාර ගන්නවාද? එහෙම නැත්නම් මේ හම්බෙච්ච සර්වඥාන්තේ බාර ගන්නවද? හම්බෙච්ච ධර්මයේ බාර ගන්නවද? හම්බෙච්ච සංඝයා බාර ගන්නවද? බාර ගත්තා නම් අපිට සමාදම් සිද්ධ වෙන්න වෙනවා. අපි මෙතෙක් කල් ආපු ගමන පුංචි දෙයක් නෙවෙයි. තාම වටිනා. උත්තර ගමනක විශාල කටකිරීම කළා මාරයි. ඒ නිසා අපිට ඒක සමාදම් වෙනකොට රෝමෝත් ගමන වෙනවා හැඟ. මේ සමස්ත ලෝකයාම හොද හොද නැවත මඩේ දාදී අපි පුළුවන් තරම් ඉදිරියෙන් බලන්න ඕනේ කියලා සන්දස්සේති සමාදපේති මේ සමාදන් කරවීම සර්වඥාන්සේ අතිංගන දෙයක් නෙවෙයි. උන්වහන්සේ මේ ලෝකේ සංසාර ගමනේ අපි ඉන්න තැන පෙන්නනවා. දෙවිය යුතු, විදිය යුතු විශාල ගෙවීම් රාශියක් අපි දැන් කරලා තියෙනවා. ඒකට ගැළපෙන තාක් අපි ජීවත් වෙනවා. යෝගාවචරයන් තාක් අපි ජීවත් වෙනවා. සමාදන් වෙනවා කියලා කියන්නේ ඒක. ඒක අපි සිංහලෙන් කියන්නේ කොහොමද? තෑක දෙන්න පුළුවන් ඊට වැඩි වස්න තෑග බාර ගන්න කියලා. අපිට අද වෙලා තියෙන තෑග බාර අරගෙන ඒකේ අලියෙක් නම් හම්බෙලා දෙනවා හෙන්දුව නෑ කිච්ච ආණ්ඩන එකයි අපිට. මේ හම්බෙලා දෙන වටිනා අවස්ථා. සාරුවෙන්ද තාඥා සාරුවෙන් වහන්සේගේ කාලි බුද්ධ ශාසනය තියෙන කාලි මනුසාති භාවයක් ලැබිලා චන සම්පත්තිය ඇහැ කන දිවනස ඔක්කොගෙම සම්පූර්ණ වෙලා කල්යාණ මිත්‍යාශ්‍රය තියෙනවා ධර්මාශ්‍රමණේ තියෙනවා පැවිද්ද තියෙනවා ඒ ඔක්කොම තියාගෙන භාවනා කරන ගියාම කීයක් දේවල් ඉතිපත් කරගන්නවා. එහෙම නැති සංඥාව, පරි සංඥාව, නොහැකි සංඥාව ඇති මිනිසයා අත්‍රිච්ඡතාවය ඇති කෙනා වගේ කවමදාක සන්තෝෂ කරන්න බෑ. අපි මේක මේ තාලෙන් මේ තා හැඩෙන් ඇති ආකාරයෙන් පෙන්ලා දුන්නා නම් අපි මේ හදාන්නේ මොනවද? අපි මේ තාලෙන්නේ සැවෙන්නේ මොනවද? අපි සමාදන් වෙන්නේ කොතර දේවල් කියන්නේ. අන්න ඒක සතිපට්ඨාන ක්‍රමය. ආන්නේ විදිහට සමාදන් වුණාට පස්සේ සංදාසේති සමාදවේ සමුත්තේජේසි. සරුවචන දේශනා කරන ඔබ වාගේ මේ කාරණා කාරණා හරියට තේරුම් අරගත්ත අනුගෝධය දුරු කිරීමකට කටයුතු කරව ඇත්තෝ මේන මේ විදිහට හිත උත්තේජනය කරගන්න. මේක තවත් ඍජු කරගන්න ඕනේ. මේක තවත් පන්නරේ තියාගන්න ඕනේ කියලා උන්වහන්සේ මේ බොමැඩබුලදී සාක්ෂාත් කරගත්ත ධර්ම කොටස ටික ඒ පුද්ගලයා තව ඉදිරියක් තව පියවරක් ඉදිරියට තියාගන්න උත්තේජනය කරනවා. ඒක සාමාන්‍යයෙන් එතෙන්ට ආපු නැති කෙනාට තේරෙන්නේ නැති තරම්. ඒක තේරෙන්නේ ඒ කියන කෙනාට පමණයි. ඒකයි මේක සූත්‍රයක් එක්කෙනෙකුට අදාළයි අනිත් සූත්‍රය අනිත් අදාළයි කියලා මේ විරහක භාවයක් පේන්න තියෙනවා. ඒ විදිහට උත්පේජනය කරාට පස්සේ මේ පුද්ගලයාට කලින් සමාදන් වෙලා හිට උද්‍යමිමත් කරගෙන ඉන්න කෙනාට හරියට මේක මේ එල්ල වුණා නම් ඒ පුද්ගලයා තුළ පුදුම නිලක්ෂයක් පහළ වෙනවා. මේ ආතාපී කියන ගුණයට ගැළපෙන ඒක නිකන් වෙස් කර මේ ආවේශ වෙන්න වගේ දෙයක්. උත්තේජනය වෙන්න වගේ දෙයක්. ඒක නිකන් විදුලියක් වැදුනා වගේ දෙයක්. එන්නේ සමුත්තේජනේ සිට. සමුත්තේජේති සමුත්තේජනේ කරලා සර්වචනද දේශනා කරන මේක ලක්ෂ භාරයක් කරන්න. භාවිත භෞනී කරෝති. බොහෝ වාරයක් කරන්න වෙනවා. ආනේ මනස එතකොට ආයෙත් කල්පනා වෙනවා මං හිතන්නේ මේක වුණාට පස්සේ හරි කියලා තව වැඩ තියෙනවා නේද කියලා අසුබාණ කියන පිටරත් කියලා. ඒක තමයි හැම රහතන් වහන්සේම. එහෙම තමයි හැම පසේ බුදුරජාණන් වහන්සේම. එහෙම තමයි මම කියුවේ. කියලා සංපාංශනය කරනවා. මේ විදිහට ਸਰවචනාතික අපි මේ ශක්තිය ඇති කරගන්නවා. ඒ ශක්තියේ පවතින මුලයි තාම විශාලයි, බරදාරයි, අවසානයේ තාම සූක්ෂම විනාකාරයක් මේ ආතාපී ගුණේ තියෙනවා. ඒ මොකද ආතාපී ගුණය යෙදিলা ඉත දෙන්නේ දොර අරින්නේ සම්පදානයි. සම්පදානය කියන්නේ ඉතර වීර්යය යොදරේ අර කීලි වලින් ඩාඩිය දාගෙන ජීවෙන් දිව අල්ලාගෙන මිටි කාගෙන උත්කල්ට ජීව තිලත් හද කරගෙන කරන වැඩක් නෙවෙයි. ඒ කරන දේවල් හුඟක් ඉවර කරපු කෙනාට සම්පජාඤ්ඤය කියලා කියන්නේ ඒව අතර එකලසක්. ඒව අතර ගුණයක් ඇති කරගන්නවා. මෙන්න මේ ගුණ ටික සතිපට්ඨාන යෝගාවචරයට මේගත් ආ වූ බර අතබිමනොත් බාහිරට ගෙනහට අත්‍යවශ්‍ය ගුණ. ඉතින් මේ ගුණ ටික සතර සතිපට්ඨානෙට ධ්‍රුවපද වගේ නැවත නැවතක් සිහිපත් කරන නිසා මේ වගේ යම් කිසි විදියක පදනමක් තියෙනවා. විශේෂයෙන්ම භාවනා කරපුවාටම තේරෙනවා අපි මේ සඳහා දැනට කැප කරලා දැනට ආයෝජනය කරලා තියෙන ප්‍රමාණය ඒ ටික අමතක කරන්න එපා. ඒ ටික නැවත නැවතත් සිහිපත් කරගෙන එහිම පෙළගස්මක්. එහිම තමයි තිබුණට වඩා සූක්ෂම සියුම් ගතියක් පීඩිගාන නැතින ස්වරූපයක් ඇති කර ගන්නවනේ ඉස්සරහට වැඩි ටික ලේසි. ඒ වැඩි ටික ලේසි වෙන්නේ ප්‍රඥාවන්තයා. ඉතින් අපි බලාපොරොත්තු වෙමු අද දවසේ කාලයේ මෙතනින් සීමා වෙන නිසා ඉදිරියටත් ඒ ආතාපි සම්පජානෝ සතිමා විනය අභිජා දෝමනසන් කියන පදවලින් ඒක කොච්චරක් මේ ධෛර්යයක් කොච්චරක් ශක්තියක් ඇති කරගන්න පුළුවන්ද කියලා මේ විදිහට අහලා දැනගත් ආ වූ දන්තුමත් කරලා දැනගත් ආ වූ දැනුවත් ධර්ම වලින් යම් කිසි ප්‍රමාණික පන්නරයක් ඇතුව කටයුතු කරන ඇත්තෝ එයත් අන්න මේ අද ඇහෙන දේ මත්තට ඇහෙන දේවලුත් තව තවත් මේ ඉන්දිය ධර්ම බල ධර්ම වැඩිලා ඒකාකාර වේගයකින් සියල්ලෝ මේකම සමගියකින් මේ වස් කාලය ඇතුළත මේ බලාපොරොත්තු වෙනා වූ මේ න්‍යාය අධිගමේ නිබ්බාන සාක්ෂාත් කරණයට ඒ සියලු ඉන්දිය බල ධර්ම වැඩිවීමටම මේ ධර්ම හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව නිතිනවා.